ධර්මානුශාසනාව අද ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ හංවැල්ල තිද්දෙනිය ඓතිහාසික කොළංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජනීය දිද්දෙනියේ විමල සංඝ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අංගුත්තර නිකායේ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 අනුත්තරං පුඤ්ඤක්කෙද්දං ලෝකස්සාති සාදු සාදු සාදු සදහවන්ත කාරුණික පින්නතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා මගින් විසුරුවා හරින උදෑසන ධර්ම දේශනාවටයි ඔබ මේ හැමදෙනාම ශ්‍රවණය කරන්නට සූදානම්ව සිටින්නේ තුන් ලෝකාග්‍රෝ සාන්තිනායක අමාමේනී බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යාගරෙහි මහා කරුණාවෙන් ඒ දේශනා කරන්ට දුණු සී සද්ධර්මයෙන් ස්වල්ප කාලයක් ශ්‍රවණය කිරීම අප්‍රමාණ කුසලයක් ජනිත වන්නා වූ අවස්ථාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සිද්ධ කරන මේ මහා ධර්ම දානමේ පින්කම තුලින් ලංකා වාසී ලෝක වාසී බෞද්ධ බොහෝ ජනතාවක් ධර්මාබෝධය ලබා ගැනීමට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ මොහොතේ අද ධර්ම දේශනාව සඳහා අපිට ලැබී තිබෙන මාතෘකාව අනුව ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට දුණු දේශනාවක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමී වග්ගේන ආහුණීය භික්ඛු සූත්‍රය පිළිබඳවයි අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් දේශනා කරන්නේ. මේ ආහුණේය භික්ෂු සූත්‍රයේ සඳහන් වෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි දහම් 8කින් යුත් මහණ තෙමේ භික්ෂුව කාරණා 8කින් යුත් වූ භික්ෂුව සිව්පසේ පිළිගැනීමට සුදුසු වෙනවා කියන කාරණාවයි බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ. එතකොට මෙතන සඳහන් කරනවා ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ ආගන්තුකෙන් මහා සංඝරත්නයේ සිව්පසේ පිළිගැනීමට සුදුසු වෙනවා මහා සංඝරත්නය. ඒ කියන්නේ ආගන්තුකෙන් ලැබෙනා වූ දාණයට සුදුසු වෙනවා වගේම පරලොව සැප පිණිස පතා යම් දානයක් පූජා කරනවා නම් ඒ දානේ ලබන්නත් මහා සංඝරත්නයේ සුදුසුයි. අංජලි කරණීයෝ කියලා කියන්නේ ඇඟිලි බැඳ දොහොත් මුදුනේ තබා වඳින්න සුදුසුයි කියන එක සඳහන් කරනවා මහා සංඝරත්නයේට මේ කරුණු 8කින් යුත් වූ මහා සංඝරත්නය කියන කාරණාව. ඒ කරුණු 8 පිළිබඳව තමයි අද මේ ධර්ම දේශනාවේදී කාලයට අනුරූපව දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහා සංඝරත්නය බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක ප්‍රධාන පිරිස තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ. ලෞතර බුදුරජාන් වහන්සේ ලෞතර බුද්ධත්වය සාක්ෂාත් කරගෙන එදා බරණැස ඉසිපතනි මිගදායට වැඩම කරලා පස්සක මහණුන් අරඹයා මංගල ධර්ම දේශනාවේදා ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව සිද්ධ කරන් තිබුණා. එදා ඒ පස්සක මහණුන් අරඹයා ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව බුදුරජාන් වහන්සේ බරණැස ඉසිපතනි මිගදායේදී දේශනා කළා ශ්‍රවණය කරලා මුලින්ම අඤ්ඤා කොණ්ණඤ්ඤ තවුසා සෝවාන් ඵලයටපත් වෙනවා. අනතුරුව කොණ්ණඤ්ඤ වප්පබද්දී මහා නාමස්සජී කියන මේ තවුසන් සෝවාන් ඵලයටපත් වෙලා මුලින්ම ඒහි භික්ෂු මහානුස්ස සම්පදාවෙන් පැවිදි භාවයටපත් වෙනවා. පළවෙනි භික්ෂුව බවට අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේපත් වෙනවා. එතනින් තමයි මේ සංඝ පරම්පරාව ආරම්භයේ සනිටුහන් වෙන්නේ. අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාව ශ්‍රවණය කළා මේ පිරිස අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්නවා. එතන ඉඳන් මේ මහා සංඝරත්නය එන්න එන්න මේ ශාසනය බබලවනවා. එහෙනම් මේ මහා සංඝරත්නයේ ගුණය මෙතකේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ අප්‍රමාණ ගුණස්කන්ධයෙන් යුතු පිරිසක් මහා සංඝරත්නය කියලා කියන්නේ. එහෙනම් මේ මහා සංඝරත්නයේ ගුණයට ඒ වටිනාකමට තමයි අපි මේ දන් පූජා කරන්නේ සංසාර විමුක්තිය පිණිස මේ දාන ආදී පූජාවන් සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි සංසාර ගමනේ සැනසීම පිණිස කාමාවචර කුසලයක් හැටියට අපි දම් පූජා කිරීමේදී ඒ ආනිසංස හොඳින් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ මහා සංඝරත්නය සහ දම් දීම. ඒ වගේම දොහොත් මුදනේ තබා වඳින සුදුසු පිරිසක් හැටියට අංජලි කරණීයෝ කියලා කියන්නේ මහා සංඝරත්නය සනිටුහන් කරනවා. කුමක් නිසාද මේ දහම් අටකින් යුත් වූ පිරිසක් නිසා. ඒ ලෝකයටම පුණ්‍යක් ශේත්‍රයක් වන්නා වූ පින්කෙතක් වන්නා වූ මේ මහා සංඝරත්නයේ ඒ පළවෙනිම වටිනාම කාරණාව තමයි සීල සම්පන්න වීම සිල්වන්ත භාවය සිල්වන්ත භාවය කියනකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඒ වගේම තමයි ප්‍රත්‍යසංනිස්ස සීලය ඒ වගේම තමයි ආජීව පාරිශුද්ධ සීලය ඉන්ද්‍රිය සංවර සීලය කියන මේ චතු සංවර සීලයෙන් යුක්ත පිරිසක් තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ. එතන මේ සීලය තමයි මේ නිවනට මූලික අත්විවරම වශයෙන් පවතින්නේ. කායික හා වාචික සංවරය. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට විශේෂයෙන් වැදගත්. මේ ශික්ෂාවන් ආරක්ෂා කර ගැනීම. ඒ වගේම සිව්පසේ ලැබීමේදී මනස සිහිනුවණින් යුක්තව ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව සිව්පසේ වැළඳීම සිද්ධ කරනවා. ඒ කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානක් ප්‍රත්‍යගෙන මේ සිව්පස දාණය ලැබෙනකොට ඒ ප්‍රත්‍යවේක්ෂා නුවණින් තමයි ඒක පරිභෝග කරන්නේ. ඒ ප්‍රත්‍යසන්නිත සීලයේ හැටියට ඒක සඳහන් කරනවා. ඒ ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ උන්වහන්සේලා භික්ෂුන් වහන්සේලා කියන මහා සංඝරත්නය කියලා කියන්නේ වෙලෙහෙන දාමේ දෙන ව්‍යාපාර කටයුතු යෙදෙන රැකී රක්ෂා යෙදෙන පිරිසක් නොවේ. ඒ නිසා තමයි උන්වහන්සේලා ඒ සුපිලිපන් මහා සංඝරත්නයේ හැටියට හඳුන්වන්නේ. ඒ වගේම තමයි මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන ඉතාමත් වැදගත්. පුද්ගලයාගේ ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයක් තමයි ඉන්ද්‍රිය සංවරය. මොකක් නිසාද මේ ඉන්ද්‍රිය කියන එක අසංවරතාවය නිසායි අපේ හිතට මේ ක්ලේශ ධර්මයන් ඇතුල් වෙන්නේ. මේ පින්නතුන් දන්නවා අපි හැම කෙනෙකුටම සෑම පුද්ගලයෙකුටම මේ ආයතන හයක් පිළිලා තියෙනවා චක්කු සෝත ගහන ජීවා කාය මන කියලා. ඒවට කියනවා සල ආයතන කියලා කියනවා. මෙන්න මේ චක්කු සෝත ගහන ජීවා කාය මන කියන මේ ආයතන එහෙම නැත්නම් අපිට ඒක සඳහන් කරන්න පුළුවන් ඇස කන නාසය දිව ශරීරේ මනස. මෙන්න මේ අපි අරමුණු ගන්න මෙන්න මේ ස්ථානයන් හයයි. ආයතනයක් කියලා කියන්නේ යමක් නිෂ්පාදනය කිරීමක්. ඒතොර ඇස කියන ආයතනයෙන් අපි රූප අරමුණු ගන්නවා. නිරාන්තරයෙන්ම ඇසෙන් අරමුණු ගන්නවා. ඒ වගේම කන කියන ආයතනේ සෝත ආයතනේ සෝත ආයතනේ නිරන්තරයෙන්ම අරමුණු ගන්නවා. ඒක ශබ්දයේ හැටියට හඳුන්වනවා. චක්කු සෝත ගහන ජීවවා කියනකට නාසයට දිවට අරමුණු ගන්නවා. දැන් නාසයට අරමුණක් ගන්නවා නම් ඒක ගහන ආයතනය කියනවා. ඒක ගන්ධයේ හැටියට හඳුන්වනවා. දිවට රසයක් දැනෙනවා නම් ඒක ජීව ආයතනයේ රසය තමයි ගන්න හඳුනා ගන්න. ඒ හඳුනා ගන්න සිතර ජීව විඥානය කියලා එහෙම සඳහන් කරනවා. කායර දැනෙන ස්පර්ශය අනුව කාය ආයතනය මේ ශරීරයට අරමුණු ගන්නවා. ඒ ස්පර්ශය තමයි ලැබෙන අරමුණ. ඉතින් ඒ විදිහට කාය විඥානය ඇති වෙනවා. ඉතින් මනසට අරමුණු ගන්නවා මනෝ විඥානය කියලා. එන්නේ ඔය අරමුණු මනසට ගන්නවා. එතන මෙන්න මේ ඇස කන නාසය දිව කියන මේ මනස කියන මේ ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හා ධම්ම කියන මෙන්න මේවත් එක ගැටෙනවා. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියන් මේ ලෝකෙට විවෘත වෙලා තියෙන්නේ. ඉන්ද්‍රියන් පහ මෙන්න මේ විශේෂයෙන්ම ඇස කන නාසය දිව ඉන්ද්‍රියන් පහ හැම මොහොතෙම අරමුණු ගන්නවා බාහිරින්. මේ ගන්නා අරමුණු බොහෝ දුරට අපි ගන්න අරමුණු තුලින් අපිට ඇතිවෙනා වූ සිත බොහෝ දුරට අකුසල සහගත සිතක් හට ගන්නවා. ලෝභය දනවන, දේශය දනවන, මෝහය දනවන, ඒ අකුසල ආරම්මණයක්ම තමයි අපි ගන්නෙ. රාග සිතුවිලි, ලෝභය ගැන රාගය ආදී ඒ සිතුවිලි ගන්න. ඇසෙන් හැම වෙලෙම රූප දකිමින් අපි රාග ආදී සිතුවිලි පහළ වෙනවා. කනෙන් ශබ්ද ගැනීමත් එක්කලම රාග ආදී සිතුවිලි ඇති වෙනවා. දේශාගත සිතුවිලි ඇති වෙනවා. එතන මේ ඉන්ද්‍රයන් සංවර කරගන්නවා කියලා කියන්නේ දැන් මේ යම් කෙනෙක් සීල්වත් භාවයටපත් වෙනවා කියන එක ප්‍රධාන වශයෙන්ම කළ යුතු කාරණාවක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඇසට අපි දකින දකින්නා වූ පෙනෙන පෙනෙන්නා වූ යම් යම් රූප කෙරෙහි අපේ හිත යොමු වුණොත් අපිට මේ ඇස සංවර කරගන්න පුළුවන් කමක් නැහැ. ඇස සංවර කරගන්නවා කියලා කියන්නේ යම් ආකාරයේ රූපයන් අපිට අපිට කෙලෙස් ඇතිවෙන්නා වූ රූපයන් අපි දකිනකොට අපේ හිතේ කෙලෙස් ධර්මයන් ඇති වෙලා අපි තුලින් අකුසලයන් සිද්ධ කරගන්නට සිද්ධ වෙන තත්ත්වයටපත් වෙනවා. එතකොට අපි ඇස සංවර කරගන්නවා. කන, නාසය, දිව ඉන්ද්‍රයන් පහ සංවර කරගන්නවා. ලෝකයේ තියෙන මේ සියලු දේවල් දකින්න අහන්න අපි ගියොත් අපිට කවදාකවත් මේ හිතක් සංවර කරගැනීමේ தත්ත්වයටපත් කරගන්න පුළුවන් කමක් නැහැ. සීලය තුලින් සමාධියට එන්න සමාධිය තුලින් ප්‍රඥාව අවබෝධ කරගන්නටත් ඒතර යන ගමනේදී සීලය ප්‍රධාන වශයෙන් හේතුවක් තමයි ප්‍රධාන අත්විවරම සීලේ බවට පත් වෙනවා. ඒතර සමාධිය කියන தත්ත්වයටපත් වෙන නම් හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්න නම් හොඳ සිහි සිහියක් සමාධියක් දිනු කරගන්න නීවරණ ධර්ම යටපත් කරගන්න නම් හොඳ ඉන්ද්‍රිය සංවරයක් අනිවාර්යෙන් අවශ්‍යයි. අපි දන්නා සාමාන්‍ය අටසිල් සමාදන් වුණත් මේ ඉන්ද්‍රිය සංවරය ලබා දීලා තියෙනවා. භික්ෂුවකට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ගත්තාම ඒක තාමත් ඉහළ සීලයක්. ඒ ඉහළ සීලයට අමතරව අපි ගත්තොත් මේ සාමාන්‍ය ගිහි ජීවිතය ගත කරන උපාසකයෙක් හෝ උපාසිකාවක් අටසිල් සමාදන් වීමේදීත් මේ ඉන්ද්‍රිය සංවර සීලය වුන්ට දීලා තියෙනවා. මේ කොහොමද? ඒ සාමාන්‍ය පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන කෙනෙක් එහා ගිය සංවරයක් අටසිල් සමාදන් වෙන කෙනා තුළ පවතිනවා. දැන් අපි දන්නව අටසිල් සමාදන් අපේ පින්නතුන් පොහොය දවසට 15ක උපෝසත සීලේදී විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා. ඒ වගේ නච්ච ගීත වාත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඒ සමාදන් වෙනවා. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා. ඒ සමාදන් වෙන්නේ මොකක්ද? ඒ ලබා දෙන්නේ ඒ ශික්ෂා වලින් ලබා දෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. දැන් අපිට හැම වෙලාවෙම අපි ආහාර අනුභව කරනකොට අපේ දිව සංවර කරගන්නවා කියන එක කරන්න බෑ. දැන් පංචශීල ප්‍රතිපදාව රකින්න කෙනාට එහෙම සඳහක් නෑ. මේ සීලය වැඩි වෙන්න වැඩි වෙන්න ඉන්ද්‍රිය සංවරය වැඩි වෙනවා. ඉන්ද්‍රිය සංවරය වැඩි වෙන්න වැඩි වෙන්න සිතේ සංවරතාවය ඇති කරගන්න පහසුයි කියන කාරණාවයි බුදුහාමුදුර අපිට දේශනා කරන්නේ. නැත්තම් පංචශීල ප්‍රතිපදාවනොත් අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. අටසිල් සමාදන් වෙලත් පුළුවන්. ඉතින් ඒකට අහන්න පුළුවන් ඇයි එහෙනම් පංචශීල ප්‍රතිපදාවෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් නම් ඇයි අටසීලය දස සීලය සාමණේර සීලය උපසම්පදා සීලය වැනි මේ උසස් සීලයන් බුදුහාමුදුර දේශනා කළේ ඇයි කියන කාරණාව යම් කෙනෙකුට අහන්න පුළුවන් නෑ පංච සීලයට වැඩිය ඉන්ද්‍රිය සංවරයක් ලබා දෙනවා අට සිල් වලින් දැන් බලන්න විකාල භෝජනා කියන ආවේලාවේ ආහාර ගන්න එපා න දිව සංවර කරනවා නච්ච ගීත වාත විසූක දස්සන මාලා ගන්ධ වේපන ඒකෙන් කියන්නේ මොකද මේ ඇස කන නාසය කියන මේ ඉන්ද්‍රියන් සංවර කළද නැහැ අපිට ඕන ඕන ඒවා දකින්න බෑ ඕන ඕන විදිහට හැසිරෙන්න බෑ එහෙම ඒ රාමුවක් යම්සි රාමුවක් බුදුහාමුදුරුව අපිට දේශනා කළා තියෙනවා දස සීලෙදිත් එහෙමයි සාමනීර සීලය වෙන තවටත් තව ටිකක් වැඩි වෙනවා උපසම්පන්න සීලයෙන් අන්න ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් එක්ක තවත් හැම අවස්ථාවකම ඒ ආපත්‍ති සිද්ධ වෙනා භික්ෂුන් වහන්සේලාට ඉතින් බොහෝ සිහිනුවණින් කටයුතු කරන්න ඕනේ. සිහියෙන් කටයුතු කරනකොට අර ආපත්‍ය වලට පත් වෙන ස්වභාවය අඩුයි. එතකොට හිත සංවර කරගන්න පුළුවන්. ඒකට සමාධියට විශාල සහයක් ලබා දෙනවා. සිහිය දියුණුවොත් සමාධිය වැඩින්නේ. සමාධියක් වැඩෙන්නේ නැහැ සිහියක් දියුණුුනේ නැත්තම්. සිහිය දියුණු වෙන්නේ නැහනේ හරියට සති සම්පජඤ්ඤයෙන් කටයුතු කළේ නැත්තම්, ඉන්ද්‍රිය සංවරයක් තිබ්බේ නැත්තම් අන්න බලන්න සීලේ උපකාර වෙන හැටි. එහෙනම් භික්ෂුවකගේ මේ කාරණා අටක් පැහැදිලි කරන බුදුරජාන් වහන්සේ මේ සිව්පසේ ලබන්න නම් මෙන්න මේ භික්ෂුවගේ තියෙන කාරණා අට ඉතාමත් වටිනවා. ඒ අටෙන් පළවෙනි එක තමයි සීල සංවර භාවය. ඒතර සීල සංවර භාවය කියන්නේ මෙන්න මේ චතුපාරිශුද්ධ සීලය. එතකොට ප්‍රාතිමොක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිත සීලය, ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය කියන මෙන්න මේ චතු සංවර සීලෙන් සමන්නාගත පිරිසක් තමයි මහා සංඝරත්නය කියන්නේ කියන කාරණාව ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට එවැනි සංවර පිරිසක් ඒ සංවරතාවය තුළින් ඕ සමාධිය தත්ත්වයට දියුණු කරගන්න උත්සාහවන්ත වෙනවා. එහෙනම් දැන් මේ පින්නතුන්ට පැහැදිලි වෙනවා පංචශීල ප්‍රතිපදාවට වඩා එහා ගිය සීලයක් අපි ආරක්ෂා කරන්නේ ඉන්ද්‍රිය සංවර සීලය ආදී සීලයන් තුලින් සිතේ සමාධිය ප්‍රඥාව දියුණු කර ගැනීමට පහසුවක් වෙනවා කියන කාරණාවයි. සීල සම්පන්න වීම මහා සංඝරත්නයේ ඒ ಗುಣ කාරණා අටෙන් පළවෙනි එක සීල සම්පන්න වීම ඊළඟ කාරණාව සඳහා සඳහන් කරනවා බහුශ්‍රත භාවය හා ප්‍රඥාවන්ත භාවය බහුශ්‍රත භාවය මේ සිල්වත් භාවය තවත් වඩා වර්ධනය වෙනවා ඒ දහම පිළිබඳ තියෙන දැනුම බහුශ්‍රත භාවය ප්‍රඥාවන්ත භාවය ත්‍රිපිටකය පිළිබඳ දැනුම දැන් විනය පිළිබඳ බුදුරජාන් වහන්සේ දේශනා කර විනය ශික්ෂාවන් පිළිබඳ මනා දැනුමක් තියෙන්න ඕනේ ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට දුණු සූත්‍ර ධර්මයන් පිළිබඳ යම් අවබෝධයක් දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරා වූ අභිධර්ම කාරණා චිත්තචෛසික ධර්මයන් පිළිබඳවත් යම් දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා මේ අභිධර්ම දේශනාවේ වැදගත්කම කුමක්ද කියන එක. අභිධර්ම දේශනාව දැනගැනීමේ වැදගත්කම තමයි පරමාර්ථ ධර්ම දැනගැනීම. පරමාර්ථ කියලා කියන්නේ මේ ලෝකයේ සත්‍ය පරමාර්ථ කාරණා පිළිබඳව පැහැදිලි කරපු දේශනාව තමයි අභිධර්ම දේශනාව. චිත්තචෛසික රූප නිබ්බාන කියන මේ සතර පරමාර්ථ ධර්මයෙන් යුක්තයි අභිධර්ම පිටකය. එතකොට චිත්ත කියලා කිව්වහම සිත් පිළිබඳ සඳහන් කරනවා. දැන් සිත් පිළිබඳ ගත්තාම කාමාවචර සිත් ඒ වගේම රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් පිළිබඳ සිත් 89ක් සඳහන් වෙනවා ලෝකෝත්තර සිත් විස්තරාත්මකත්ව 120කට වැඩිය ඒ ලෝකෝත්තර සිත් එක්ක ගත්තාම එහෙම සිත් 15 වෙනවා. සාමාන්‍ය විදිහට ගත්තාම සිත් එක සිත් 89ක් තියෙනවා. චෛතසික 52ක් රූප 28ක් පිළිබඳව පරමාර්ථ ධර්මය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ පරමාර්ථ ධර්ම යම්සි කෙනෙක් දැනගෙන තියෙනවා නම් අභිධර්ම දේශනාවේ සඳහන් කරන මේ චිත්තචෛතසික රූප නිබ්බාන පිළිබඳව යම් දැනුමක් යම් කෙනෙක් තුළ පවතිනවා නම් විශේෂයෙන් භික්ෂුවක්ම ඒ දැනුම තියෙනවා නම් බොහොම වටිනවා මොකක් නිසාද මේ විනය පිටකය හා සූත්‍ර පිටකයේ පරිශීලනය කිරීමට යම් පහසුවක් තියෙනවා දැන් සූත්‍ර පිටකය ගත්තාම බුදුරජාන් වහන්සේ ඒ ඒ තැන්වල ඒ ඒ පුද්ගලයන් වෙනුවෙන් දේශනා කරපු දේශනාවන්. වික්ෂුන් වහන්සේලා දේශනා කරපු දේශනාවන්. මහරහතන් වහන්සේලා දේශනා කරපු දේශනාවන්. ඒතර බුදුරජාන් වහන්සේ මිනිස්යන්ට දේශනා කරපු දේවල්, බ්‍රහ්මයන්ට දේශනා කරපු දේවල්, ඒ වගේම දෙවියන්ට දේශනා කරපු දේවල් මේ මේවා මේ සූත්‍ර පිටකේ පුරාවටම තියෙනවා. එතකොට ඒ ඒ සූත්‍ර කාරණා බොහොම හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා අර අභිධර්ම කාරණා පිළිබඳ චිත්තජයසික ධර්මයන් පිළිබඳ දැනුමක් ඇති කරගත්තාම විනය පිටකය පිළිබඳ යම් දැනුමක් ඇති කරගන්න පුළුවන්. එතකොට මේ භික්ෂුව මහා සංඝරත්නයේ බහුශ්‍රත භාවයේ ප්‍රඥාවන්ත භාවයේ කියලා කියන්නේ මෙන්න මේ දැනුම. ඒක ඉතාමත් වැදගත්. සීල සම්පන්න භාවයත් බහුශ්‍රත භාවයක්. දැන් මහා මංගල සූත්‍රයේ සඳහන් කරන බහුසප්චන්ත සිප්පංචය කියලා බහුශ්‍රත භාවය කියන එක. තාමත් මංගල කාරණාවක් හැටියට සඳහන් කළා. ඒතර මේ භික්ෂුව පින් කෙතක් කියලා කියන්නේ පුණ්‍යක් ශේස්ත්‍රයක් කියලා කියන්නේ සිල්වත් භාවය හා ප්‍රඥා සම්පන්න භාවය තාමත් වැදගත්. ඊළඟ තුන්වෙනි කාරණාව හැටියට සඳහන් කරන කල්යාණ මිත්‍රත්වයෙන් ලැබුරු වීම හා කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම හා අන් අයට කල්යාණ මිත්‍රයෙක් බවට පත්වීම. අනේකී තාමත් වැදගත්. සමාජයේ ජීවත් වෙන්නා වූ සාමාන්‍ය මිනිසු සමාජයේට කල්යාණ මිත්‍රයෙක් වීම මහා සංඝරත්නයේ එක්තරා ගුණයක්. මහා සංඝරත්නයේ ගුණයක් තමයි කල්යාණ මිත්‍රයෙක් බවට පත් වීම. මහා සංඝරත්නයේ නිරන්තරව අනුශාසනා කරන්නේ කුසලයට යොමු වෙන්න. අකුසලයෙන් බැහැර වෙන්න. හැම වෙලාවෙම මහා සංඝරත්නයේ ජනතාවට ශ්‍රද්ධාවන්ත දායකයන්ට උපාසක උපාසිකාවන් අනුශාසනා කරන්නේ ඒ දේ. පාපයෙන් වැළකෙන්න බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව. මොකද්ද? සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්බදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං ඒ සබ්බ පාපස්සා කරන මේ පාපයන්ගෙන් වැළකෙන්න කුසලස් උපසම්පදා කුසලයේ නිරත වෙන්න සිත දමනය කරගන්න ඒ බුදුරජාන් වහන්සේලාගේ අනුශාසනාව දේශනා කරන ප්‍රධාන ශාවක පිරිස තමයි මහා සංඝරත්නය. එහෙනම් මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරාම ඒ වගේම තමයි බොහෝ පිරිසකට බොහෝ සදහවන්ත දායක පින්නතුන්ට කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙනවා. මොකද මේ කල්යාණ මිත්‍රත්වය තමයි මේ ශාසනයේ ප්‍රධාන වශයෙන් පවතින්ට හේතු වෙන කාරණා ප්‍රධාන වශයෙන් හේතු වෙන කල්යාණ මිත්‍රත්වය. අර මේ පින්නතුන් අපේ බෞද්ධ පින්නතුන් බොහෝ දෙනෙක් දන්න ධර්ම කාරණාවක් තමයි ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ. ස්වාමීනි මේ ශාසනයේ අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා නේද කියලා බුදුරජාන් වහන්සේගෙන් අහනකොට බුදුරජාන් වහන්සේ දුන්න පිළිතුර තමයි නෑ ආනන්දේ කාරණාව වැරදි අඩක් නෙමේ සම්පූර්ණයෙන් මේ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා කියන එකයි බුදුහාම දේශනා කරන්නේ. ඒ නිසා බොහෝ දුරට අපේ බණ පොතේ උනත් පරිශීලනය කරනකොට අපිට දකින්න ලැබෙන නොමගිය පුද්ගලයන් යහපත් මගට අරගෙන නිවන් අවබෝධය ලබා දුන් ආකාරය. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ ඔය අඟුලිමාල වගේ අය ඉතින් ආනන්තරීය පාප කර්මයක් කිරීම සඳහා යොමු වෙච්ච පිරිස ඒකෙන් වළක්වලා දහමට යොමු කළා සියලු කෙලෙස් නසා අරහත්ත්වේ සාක්ෂාත් කරගත්ත පිරිස් උත්මයෙක් බවට පත් කරන්න පුළුවන් කල්යාණ මිත්‍රත්වයක් බුදුරජාන් වහන්සේ ලබා දුන්නා. ඒ වගේ මහා සංඝරත්නයන් ඒ ආකාරයෙන්ම ඒ පාපයෙන් ගලවලා බොහෝ පිරිසක් නිවනට පත් කරපු අවස්ථා තියෙනවා. එහෙනම් මේ මහා සංඝරත්නය කියන්නේ මහා සංඝරත්නයේ වටිනාකම කියන්නේ කල්යාණ මිත්‍රයෙක් වන්නා නිසා කියන එක බුදුහාමුදුරුවෝ මේ කාරණාටෙන් එකක් හැටියට සඳහන් කරලා තියෙනවා. කල්යාණ මිත්‍ර අවස්ථාවේ. මොකද ජීවිතේ බොහෝ දෙනෙකුට කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන් නම් ඒක හරිය වැදගත්. ඒ පුද්ගලයා නිවනට පමුණුවනවට නිවනට පමුණුවීමත් ඒ වගේම තව සුගතියට යොමු කිරීමටත් අනුශාසනා කරන්න පුළුවන්කම තියෙනවා. හතරක හතරවෙනි කාරණා බුදුරජාන් වහන්සේ මේ ආහුණීය භික්ෂූත්‍රයේ දක්වනවා. කාරණාටෙන් හතරවෙනි කාරණාව සම්‍යද්දෘෂ්ටික භාවයට පත්වීම. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කියන කෙන සම්‍යද්දෘෂ්ටිකයි. සම්‍යද්දෘෂ්ටිකයි කියලා කියන්නේ කර්මයේ විශ්වාස කරනවා. කුසල කර්මය කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගෙන ඉන්නේ. අකුසල කර්මය මොකද්ද කියන එක අවබෝධ කරගෙන ඉන්නේ. ඒ කුසල කර්මයේ අකුසල කර්මයේ විපාකේ කොයි ආකාරයෙන්ද කියලා අවබෝධ කරගෙන ඉන්නේ. තථාගත බුදුරජාන් වහන්සේ පිළිබඳ ගුණ පිළිබඳ අවබෝධය තියෙනවා. ධර්ම රත්නයේ ගුණය පිළිබඳ අවබෝධය තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රාවක සංඝ රත්නය කියන්නේ කවුද කියලා දන්නවා. ඉතින් මෙලොවක් පරලොවක් විශ්වාස කරනවා. පෙර භවයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. මරණින් පසු නැවත තැනක උප්පත්තියක් ලබනවා කියන විශ්වාස කරනවා. මේක තමයි සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ. දැන් සමහර අය පිනපව විශ්වාස කරන්නේ බොහෝ දෙනෙක් අද ලෝකයේ බොහෝ පිරිසක් මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ ඇතෝ පව් පින් විශ්වාස කරන්නේ. ඉතින් සංසාරේ පෙර කරපු කුසල් නිසා මනුෂ්‍ය ජීවිත ලැබුණා. ඒ පෙර සංසාර කුසලයක් නිසා තමයි මේ ජීවිත ලැබුණේ කියන එක විශ්වාසයක් නෑ. ඒ නිසා මේ ජීවිතේ පුළුවන් තරම් පංචකාම සම්පත් විඳලා අකුසල කර්ම කරලා නැවත දුර්ගතිවල උප්පත්ති ලැබීම තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ සම්‍යක් දෘෂ්ටියටපත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ පින්පව් විශ්වාස කරන එක, මෙලොවක් පරලොවක් විශ්වාස කරන එක. මව්පියන්ට කරන උපස්ථාන පිළිබඳ ඒවා ඒවේ වටිනාකම දන්න එක, දාන යානිසංස දන්න එක, සීල යානිසංස දන්න එක. මෙන්න මේවා තමයි සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් මේ සම්‍යක් දෘෂ්ටික වීම විශේෂයෙන්ම මහා සංඝරත්නයේ දෙන උදාර වූ ශ්‍රේෂ්ඨ වූ ගුණයක් හැටියට තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ වගේම තමයි සිව් දහම් වඩයි. සිව් සිව්සස් දහම් වඩනවා. ඒ කියන්නේ සිව් දහම් කියලා කියන්නේ ධ්‍යාන හතර. දැන් මේ ධ්‍යානයක් වැඩිම සඳහා ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුත්ථ ධ්‍යානෙ කියන මේ ධ්‍යාන හතර වඩන්න නම් හොඳ සීලයක් තියෙන්න ඕනේ. දැන් මහා සංඝරත්නයේ තියෙන ගුණය තමයි මේ එක්තරා ගුණයක් හැටියට බුදුහාමුදුරුවෝ මෙතන පැහැදිලි කරනවා මේ ධ්‍යාන හතර වඩන ස්වභාවය. ඒක ඒක ගුණයක්. දැන් මේ ධ්‍යානයක් වඩන්න නම් ඉස්සලාම සීලයක් තියෙන්න ඕනේ. දැන් අපේ ධර්මයේ සඳහන් වෙනවා අපේ බණ පොතේ තියෙනවා මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් රතවිනීත සූත්‍රය කියලා. ඒ රතවිනීත සූත්‍රයේ සඳහන් කරනවා සීල විසුද්ධියෙන් තමයි චිත්ත විසුද්ධියට යන්නේ. චිත්ත විසුද්ධියෙන් තමයි දිට්ඨි විසුද්ධියට යන්නේ. එතකොට සීල විසුද්ධිය කියලා කියන්නේ සීලය. සීලය පිරිසුදුකම. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සිතේ පිරිසුදුකම. එතන දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ ඒක විදර්ශනා ඥානයත් එක්ක ලැබෙනා උදේ. එතකොට සීල සමාධි ප්‍රඥාවෙන් එහෙමයි. එතකොට මේ ධ්‍යානයක් වඩන්න සමත භාවනාවෙන් කළ යුතු දෙයක්. සමත භාවනාව වැඩිවීමෙන් සිත එක් අරමුණකට යොමු කරලා ඒ අරමුණ ඔස්සේ සිත සමාධිය දියුණු කරගෙන පංච නීවරණ ධර්ම යටපත් කරගෙන ඒ පංච නීවරණ ධර්ම යටපත් කළ සමාධිය යම් මට්ටමකට ගෙනල්ලා ඉන්න අනතුර ප්‍රථම ධානය උපදව ගන්නවා. විතක්ක ਵਿਚාර පිසුක ඒකාග්‍රතාව සහිත වූ ප්‍රථම ධානයේ උපදවා ගැනීම සිද්ධ කරනවා. එතකොට මේ ධානයක් වඩන්න නම් මේ චිත්තවිසුද්ධියටපත් වෙන්න නම් අනිවාර්යෙන් සීලවිසුද්ධිය ඕනි. ඉතින් අපි මේ ධර්ම කාරණා පැහැදිලිවන මුලින්ම කොහොමද සීලේ වැදගත්කම. එතන බලන්න ඉන්ද්‍රිය සංවර සීලය ආදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම තමයි මේ සමාධියටපත් වීම. ඉතින් අපි දන්න බොහෝ පිරිස් අපේ ගිහි පින්නත් පිරිස් ගත්තහමත් එහෙමයි පැවිදි ජීවිතේ වුණත් එහෙම වෙන්න පුළුවන් මේ සමාධියකට පත් කරගන්න බැරි සිත බොහෝ දුරට සමාධියකට ගන්න බැරි තත්ත්වයක් තියෙනවා දැන් සමහර අය භාවනා කරනවා හිත සමාධියකට ගන්න බැහැ මොකක් නිසාද මේ මේ ඉන්ද්‍රිය අසංවරතාවය හා මේ සීලයේ යම් තියෙනව අඩුපාඩුකම් විශේෂ ඉන්ද්‍රිය අසංවරතාවය මොකද අපිට මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණු නොගත්තට භාවනා කරන වෙලාවේ ඇස් දෙක පියාගෙන නිහඬ පරිසරයකට වෙලා ඉන්නකොට ඒ භාවනා කරනකොට අපේ මනස වැඩ කරනවා. ඒ මනසට එන අරමුණු ගත්තාම නොඑක් අතීතයේ සිදු කළා වූ ක්‍රියාකාරකම් දේවල් තමයි අපිට මතක් වෙන්නේ. අනාගතයේ දේවල් මතක් වෙනවා. ඒත් අතීත අරමුණු හා අනාගත අරමුණු එක තමයි ගැටෙන්නේ හැම වෙලෙම. සිහිය කියලා කියන්නේ වර්තමානයේ කමඨහන තුල සිත පවත්වා ගන්න ස්වභාවය. එතකොට මේ අර ඉන්ද්‍රිය සංවරයක් නැති කෙනෙක් සාමාන්‍ය අපේ ජීවිතය ගත කරනකොට ඒ අසංවර ඉන්ද්‍රියන්ගෙන් යුක්ත කෙනෙක්ට භාවනා කරන ඉඳගත්තාම මේ ජීවිතේ කරපු කියපු දේවල් නිරන්තරයෙන් සිතට එනවා. ඒතර සිහිනුවණින් යුක්තව කටයුතු කරපු කෙනෙකුට ඉතා ඉක්මනින් මේ සිත සංවර කරගන්න පුළුවන්. සිත සංවර කරගත්තොත් සමාධියකට පෙමිනෙනවා. සමාධියෙන් ප්‍රඥාව අවබෝධ කරගන්න පුළුවන්. ඒතර සමාධිය වැඩිීමේ ප්‍රතිඵලය තමයි සමත භාවනාවේ හැටියට පළවෙනි පියවර තමයි ප්‍රථම ධානය. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත වූ ප්‍රථම ධානය. එතකොට ප්‍රථම ධානයේ දිනු කර ගැනීම ඊගාට ဒုတိ ය ධානයට. විතර්කයේ නෑ විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය. ඊට විතර්කයක් නෑ ਵਿਚාරයක් නෑ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත වූ තුන්වෙනි ධානය. ඉතින් විතර්ක විචාර ප්‍රීති සුඛ නැති ඒ සුඛ ඒකාග්‍රතාව සහිත වූ සිව්වන ධානය. මේ විදිහට ධාන තත්ත්වයට මේ චතුත් සත්‍ය ධානයට සමවැදීම කියන කාරණාව මහා සංඝරත්නයේ ගුණයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරන්න තිබුණා. ඉතින් ඒ නිසා මහා සංඝරත්නය නිරාන්තරයෙන් උත්සාහවන්ත වෙන්නේ මේ ධාන සෝය ලබා ගන්න. ඉතින් ධාන සෝය කියලා කියන එක පමණක් නෙමෙයි මේ පරම සැපත ධාන සෝය නෙමෙයි. මොකද නිර්වාණ සෝය දක්වා යන ගමනට අත්‍යවශ්‍ය මූලිකාංගයක් තමයි මේ චිත්තවිසුද්ධිය, ඒ ධාන සෝය ලබා ගන්න එක. දෙහන් වැඩීම. ඉන් අනතුර ඒ සඳහන් කරන හයවෙනි කාරණාව හැටියට දැන් මේ ධ්‍යාන වඩලා දියුණු කරගෙන දැන් අපේ බෝසතාන් වහන්සේ ලෝතර බුද්ධත්වයට පත් වෙන්න పూర్ව අවස්ථාවේ పూర్ව දවසේ රාත්‍රියේ උන්වහන්සේ සඳහන් කරනවා ආනාපාන සති භාවනාවේ දියුණු කරලා ප්‍රථම ධ්‍යාන ආදී ඒ චතුත්ථ ධ්‍යාන සමවැදිලා උන්වහන්සේ භාවනාව දියුණු කරගෙන යනකොට රාත්‍රී ප්‍රථම යාමේදී උන්වහන්සේට පහළවා ඥානයක් ඒ ඥානයම පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ පෙර જાති දක්නා නුවණ. දැන් මෙතන 6 වෙනි කාරණාව හැටියට මහා සංඝරත්නයේ ගුණයක් හැටියට පැහැදිලි කරනවා. අංගාටෙන් 6 වෙනි අංගයේ හැටියට పూర్ව જાති සිහි කරන එක. එතන මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය දිනු කරගන්න නම් චතුත්ත්‍ය ධානය දක්වා සිත දිනු කරගන්න ඕනේ. චතුත්ත්‍ය ධානය දක්වා සිත දිනු කරගෙන ඒ ධ්‍යාන තුලින් නැගී හිටලා මේ පූර්ව જાති සිහි කිරීම නුවණ උපදවා ගන්නවා. ඒකට අර ත්‍රිවිද්‍යාවේ පළවෙනි ඥාණය තමයි මොකද්ද? පුබ්බේ නිවාසානුස්සති ඥාණය. මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණය දා බෝසතාණන් වහන්සේ දිනු කරගත්තාම උන්වහන්සේට මහා ශක්තියක් වුණා මේ නිර්වාණය අවබෝධ කරගන්න. ඒ මොකද? පූර්ව જાති උප්පත්ති ලැබුව ආකාරය දකින්න එක. දැන් අපිට උනත් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ දිනු කරගත්තොත් තියෙනා වටිනාකම තමයි අපි සංසාරේ මොන මොන ආත්භාවයන් වල උප්පත්ති ලැබලා හිටියාද කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. manuss ලෝකේ පමණක් නෙවෙයි, പ്രേත ලෝකවල, තිරිසන් සත්ත්ව ලෝකේ, නොඑක් තිරිසන් ಜಾතිවල, പ്രേත ಜಾතිවල අපාගත වෙච්ච අවස්ථා, දිව්‍ය සම්පත් විඳපු අවස්ථා, manuss ලෝකේ manuss සම්පත් විඳපු අවස්ථා බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම සම්පත් විඳපු අවස්ථා, ඒව අවසන් වෙලා ඒ පින් ඉවර වෙලා ආයි දිව්‍ය ලෝකයට ආපු අවස්ථා, මනුස්ස ලෝකයට ඇවිලා ආයි පව් කරලා අපාගත වෙච්ච අවස්ථා. ඒව සංසාරේ දිගින් දිගට දිගින් දිගට අපිට දකින්න පුළුවන්කම ලැබෙන. ඒ දැකීමෙන් අපිට මේ සංසාර ගමන පිළිබඳව කිසිදු ආකාරයක සතුටක් සන්තුෂ්ටියක් ඇති වෙන්නේ කලකිරීමක් ඇතිවීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක ඊටමත් වැදගත් මේ ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ දිනු කරගන්න එක. ඉතින් මෙතනත් මේ හයවෙනි කාරණාව හැටියට සඳහන් කරන්නේ පූර්වජාති සිහි කිරීම. ඒක බොහොම වැදගත්. මොකද මේ සසර ගමන පිළිබඳව යම් කලකිරීමක් ඇති කරගන්න. මේ සංසාර ගමන බොහොම දුක් සහිතයි කියන එක අවබෝධ කරගන්න. හිතෙනවා මේ මේ මේක සිහිපත් කිරීම මේ පෙර ජාති සිහිපත් කිරීම වැදගත්. මොකද අද බොහෝ දිනක් අපේ සමාජයේ උනත් මේ සියල්ලම මනුෂ්‍ය ජීවිතයේ තමයි තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවනේ. එතකොට මේ මේ වගේ සිතක් පහළ කරගත්තොත් මේ වගේ ඥානයක් පහළ කරගත්තොත් ඔහුට අනිවාර්යයෙන්ම මේ සංසාර ගමන පිළිබඳ අප්‍රමාණ කලකිරීමක් ඇති වෙනවා. හත්වෙනි කාරණේ පැහැදිලි කරන්නේ මොකද? චුති චුතුප්පාති ඥානෙ චුතිපතිසන්දී දකින්න එක. ඒ ඒතෙන්දී අපේ බෝසතාණන් වහන්සේත් එදා මධ්‍යම රාත්‍රියේ උන්වහන්සේ අවබෝධන ඥානය තමයි චුතුප්පාති ඥානෙ. ඒ කියන්නේ තමන් පමණක් පෙර සංසාරේ විවිධ භවයන් වල උපදිමින් මැරමින් ආපු ගමන පමණක් නොවේ. චුතූපපාතී ඥාන කියන්නේ අනිකුත් සත්‍යංගයේ චුතිපතිසන්දි ගන්නා ස්වභාවය දකිනා වූ නුවණ. ඒ කියන්නේ අනිකුත් සත්‍යෝත් මේ පින් කළා සුගතිය යනවා, පව් කළා දුගතිය යනවා, ආයි පින් කරනවා සුගතියට යනවා, ආයි පව් කරනවා දුගතියට යනවා. තමන් පමණක් නෙමෙයි මේ ලෝකේ ඉන්නා වූ බොහෝ සෑම සත්‍යයක්ම මිය පරලෝ ගිහිල්ලා ප්‍රතිසන්දි ගන්න ආකාරයේ ඒ ප්‍රතිසන්දිය ලැබලා ආයි එතනින් පස්සේ ආයි මරණයටපත් වෙලා ආයි තව තැනක ප්‍රතිසන්දි ගන්න ආකාරය චුතිය හා ප්‍රතිසන්දිය කියන මේ ස්වභාවයන් අන්සත්‍යයන්ගේ දකින්නා වූ ස්වභාවය තමයි චුති ප්‍රතිසන්දිය චතුූපපාති ඥානෙ ත්‍රිවිද්‍යාවේ දෙවෙනි ඥානෙ හැටියට තමයි චතුූපපාති ඥානෙ පිළිබඳව සඳහන් කරන්නේ. එතකොට පූර්වජාති සිහිපත් කිරීමත් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදව ගැනීමත් එක කාරණාවක් හැටියටත් මහා සංඝරත්නයේ ගුණයක් හැටියටත් බුදුහාමුදුරු දේශනා කරනවා චතුප්මාතී ඥානය අනිකුත් සත්‍යංගයේ චතුප්‍රතිසන්දි දකින කාරණා පිළිබඳවත් ගුණයක් හැටියට දකිනවා. ඉන් අනතුරුව අටවෙනි කාරණාව අවසානයේ පැහැදිලි කරනවා ආශ්‍රවයන් ශය කිරීමේ ශක්තිය ඥානය මහා සංඝරත්නය තුල පවතින නිසා ආසවක්ඛ්‍යා ඥානෙ දිනු කර ගැනීම වැදගත් ඒකත් මහා සංඝරත්නයේ ගුණයක් හැටියට බුදුහාමුදුරු දේශනා කරන අන්න ඒක තමයි අවසානයේ එදා ලෞතර බුදුරජාන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙන මොහොතේ අපේ බෝසතාණන් වහන්සේ හැටියට ඉඳලා ලෞතර බුද්ධත්වයට පත් වෙන මොහොතේ අලුයම් කාලේ සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කළ ලෞතර බුද්ධත්වය ලැබුවා ඒ ඒ ලැබූ ඥානය එකිනෙ ආසවක්ඛ්‍යා ඥානය කියලා. මෙන්න මේ අවසානයේ සඳහන් කරපු මේ ඥාන තුන තමයි ත්‍රිවිද්‍යාව කියලා පින්න තුන සඳහන් කරන්නේ. පුබ්බේ නිවාසානුස්සද ඥානය, චුතෝපපාති ඥානය, ආසවක්ඛ්‍යා ඥානය. මේක මහා සංඝරත්නයටත් මේ ඥාන ශක්තිය දියුණු කරගත්තා. ඒ මහා සංඝරත්නයේ සතු ගුණයක් හැටියට බුදුහාමුදුරු දේශනා කළ ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම. දැන් පැහැදිලි වෙනවා සීල සම්පන්න භාවයේ ඉඳන් සමාධිය දියුණු කර ගැනීම தත්ත්වයේ දක්වා දියුණු කරගෙන සමාධිය තුලින් සිහිය දියුණු කළා සමාධිය ධ්‍යාන වලට පැමිණිලා ඒ ධ්‍යාන තුලින් අනතුරු විදර්ශනා වඩලා මේ විදර්ශනා වැඩිමත් එක්ක මේ ඇති වෙන නැති වෙන ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයන් මෙනෙහි කරලා මේ සියලු කෙලෙස් ප්‍රහාණය කිරීම තුළින් මේ නිවන සාක්ෂාත් කර ගැනීම ආසවක්ඛ්‍යා ඥානයයි. එහෙනම් මෙන්න මේ ශක්තියින් අට මේ මහා ගුණස්කන්ධ අට යතු මහා සංඝරත්නය සිව්පසේ ලබන්න සුදුසුයි කියන එක තමයි බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ කාරණා අට පුරාටම දේශනා කෙරෙන්නේ මොකද්ද? මේ සංසාර ගමනට ඇද බැද තබන්නා වූ ස්වභාවයන් ත එරෙහිව සීල සමාධි ප්‍රඥා දියුණු කළා කෙලෙස් ප්‍රහාණය කරන්නා මගට පිළිවන් පිරිසක් හැටියට මහා සංඝරත්නයේ පිළිබඳ විග්‍රහ කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ධර්ම කාරණා අටින් යුත් වූ මහණතෙමේ සිව්පැසේ පිළිගැනීමට සුදුසු වෙනවා. දුරසිට ගෙනෙන්නා වූ සිව්පසේ ලබන්ට ආහුණීය කියලා කියන්නේ දුරසිට ගිරෙන්නා වූ දෙයක් යමක් පූජා කරනවත් ඒක ලබන්නත් සුදුසුයි. ඒ පාහුණියෝ කියලා කියන්නේ ඒ තමන් සමීපේ ඉඳලා ඒ දන් පූජා කරන්න ඒ වගේම පරලව සැපේ පතා දෙන්නා වූ යම් දානයක් වෙනවා ඒ දානයට සුදුසු වෙන බවත් ඒ වගේ අංජලි කරණීයෝ කියලා කියන ඇඟිලි බැඳලා දොහොත් මුදිත බවන්දින සුදුසුයි මේ කාරණා අටෙන් යුත් වූ මහා සංඝරත්නය කියන එකයි පැහැදිලි කරන්නේ මොකද්ද මේ කාරණා අට නැවතත් සිහිපත් කළොත් සීල සම්පන්න භාවය බහුශ්‍රත භාවය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, කල්යාණ මිත්‍රයෙක් බවට පත්වීම, සම්‍යක් දෘෂ්ටිය තුල සිටීම, ඒ වගේම තමයි චතුත්ත්‍ය ධාන ආදී ධාන උපදව ගැනීම, పూర్ව ಜಾති පෙර භවයන් පිළිබඳ සිහිපත් කිරීම, ඒ වගේම සත්‍යංගේ චතුප්‍රතිසන්දි ස්වභාවයේ දකින්න එක, ඒ වගේම සියලු කෙලෙස් නසා අරහත්ත්වේ සාස්ත්‍රාත් යන ස්වභාවය. මෙන්න මේ කාරණා අට මහා සංඝරත්නය ගුණ වර්ණනා කරන්න, මහා සංඝරත්නෙ දන් දෙන්න දොහොත් මුදුනේ තබා වඳින්ට සුදුසු කාරණාටක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. අපේ දායක පින්නතුන් මහා සංඝරත්නයේ දන් දෙන්නේ මෙන්න මේ ගුණයන් සිහිපත් කරගෙන. පුද්ගලික වශයෙන් යම් කෙනෙක් දානයක් දෙනවට වැඩිය ආනිසංසයි කියලා සඳහන් කරන්නේ මහා සංඝරත්නයේ උසා දෙන දානේ ආනිසංසයි. මහා සංඝරත්නයේ උසා දෙන දානේ ආනිසංස කියලා සඳහන් කරන්නේ කුමක් නිසාද? මෙන්න මේ කාරණා අටකින් උත් වූ පිරිසක් මහා සංඝරත්නයේ සංඝ කියලා කියන්නේ. එවැනි සංඝ පිරිසකට යමක් පූජා කරන්නේද අප්‍රමාණ කුසලයක් ජනිත වෙනවා කියන කාරණාවයි පැහැදිලි කරන්නේ. ඒක සංසාර ගමනට යහපත් වෙන වගේම තමයි සංසාර ගමනේ දුක් නැති කර නිවන් අවබෝධ කර ගැනීමට බොහොම පහසුවක් වෙනවා. මේ සම්බන්ධව පොඩි කතාවක් සඳහන් කරන්නම්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලේ තුන්වෙනි වරටත් යමක මහා ප්‍රාතිහාර යමා මහ පෙළහැර පාලා උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයට වැඩම කළා මාතෘ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනා කරන්න. එදා බුදුරජාන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජයා වෙනුවෙන් එදා සක්‍ර දේවේන්ද්‍රයාගේ පණ්ඩුපුල් ආසනයේ වස් සමාදන් වෙලා ඒ බුදුහාමුදුරු හත්වෙනි වස් කාලේ ඒ වස් සමාදන් වෙලා අභිධර්ම දේශනාව තුන් මාසයක් පුරාවට දේශනා කරන්න යෙදුණා. ඒ දේශනා කරන අවස්ථාවේදී දෙවිවරු දෙන්නෙක් බුදුරජාන් වහන්සේ ඉදිරියේ බණහන්න සූදානම් වුණා. එක දෙවි කෙනෙක් ඉන්දස කියන දෙවියෙක් අනිත් දෙවියන්ට කියනවා අංකුර කියන දෙවියන්. එදා බුදුරජාන් වහන්සේ මාතෘ දිවි රාජයා ප්‍රධාන ඒ දෙවියන්ට මේ අභිධර්ම දේශනාව සිද්ධ කරනකොට ආරම්භ කරනකොට මේ දෙවියන් දෙදෙනාම දෙවිවරු දෙදෙනාම බුදුරජාන් වහන්සේ ඉදිරියෙම හිටිය බණහන්න. ඉන්දක කියන දෙවියනුත් අංකුර කියන දෙවියන්. බුදුරජාන් වහන්සේ මේ ධර්ම දේශනාව මේ විජම්බන දේශනාව අභිධර්ම දේශනා දේශනා කළ අවසන් වෙනකොට මොකද උනේ මේ ධර්ම දේශනාව ආරම්භ කරනකොටම මහේසාක්‍ය දෙවිවරු සක්වල පුරා හිටපු මහේසාක්‍ය දෙවියන් බ්‍රහ්මයන් බුදුරජාන් වහන්සේගේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න වැඩම කළා. සාමාන්‍යයෙන් මහේසාක්‍ය දෙවිවරු වැඩම කරනකොට අල්පේසාක්‍ය දෙවිවරු ඉන්නවනම් ඒගොල්ලෝ පිටිපස්සට වෙලා මහේසාක්‍ය දෙවියන්ට ඉඩ දෙනවා. දැන් සාමාන්‍ය මනුස්ස ලෝකේ උනත් ප්‍රභූ රැසීමක් තියෙනකොට ඒ ප්‍රභූවරු ඉදිරියෙන් ඉන්නවා සාමාන්‍ය ජනතාව පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් මෙතෙන්දිත් මේ මහේසාක්‍ය දෙවරු ඉදිරියෙන් ඉන්නවා අල්පේසාක්‍ය දෙවරු තමයි පිටිපස්සට වෙන්නේ. එතෙන්දී ධර්මදේශනාව අවසන් වෙනකොට බුදුරජාන් වහන්සේ ඉදිරියේ ඉඳගත්තු ඒ ඉන්දක කියන දිව්‍ය රාජයා ඒ විදිහම බුදුරජාන් වහන්සේ ඉදිරියේ ඉන්නවා අංකුර කියන දිව්‍ය රාජ්‍යය 12 යුදුනක ඉඳන් තමයි බුදුරජාන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා තියෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා මේ ඉන්දක කියන දිව්‍ය රාජයා මහේසාක්‍ය දෙවි කෙනෙක්. අංකුර කියන දිව්‍ය රාජයා අල්පේසාක්‍ය දෙවි කෙනෙක්. එතෙන්දී බුදුරජාන් වහන්සේ අහනවා මේ අංකුර දිව්‍ය රාජයාගෙන් 12 ගව්වක් දුර ඉඳන් බණහපු අංකුර දිව්‍ය රාජයා අල්පේසාක්‍ය දෙවි කෙනෙක් ඔබ මේ අල්පේසාක්‍ය දිවි සම්පත්තිය ලබන්න හේතුණු කුසලය මොකක්ද කියලා. එතෙන්දී ඔහු කියනවා ස්වාමීනි මම පෙර භවයේ අංකුර කියලා රජ කෙනෙක් හැටියට ඉඳලා මම නිරන්තරයෙන්ම දුගී මගේ යාචකින්ද දන් දුන්නා. ඒකේ සඳහන් කරන 12 කව්වක් දුරට ලිබ්බැඳගෙන දුගී මගේ යාචකින්ද දන් දුන්නා. කෑම බීම ඇඳුම් පැළඳුම් දුන්නා. මම සිල්වත් ගුණවත් උන් මහා සංඝරත්නයට එහෙම දන් දෙන්න මට හමු වුණේ නැහැ. මම එහෙම දුගී මගේ යාචකෙන් නැතිබෙරියට එහෙම දන් දුන්නා කියලා. ඉන් අනතුරුව මේ මහේසාගේ දිවි සම්පත්තියක් විඳින ඉන්දක කියන දිවි රාජයාගෙන් අහනවා බුදුරජාන් වහන්සේ ඔබ මොන වගේ කුසලයක් කළාද මහේසාගේ දිවි සම්පත්තියක් ලැබුවේ කියලා. එතෙන්දී මේ ඉන්දක කියන දිවි රාජයා කියනවා ස්වාමීනි මම පෙර භවයේ දුගියෙක් වෙලා හිටියේ. දුගී දුගියෙක් කියලා මං සිඟමනේ යන අවස්ථාවක මට ආහාරයක් ලැබෙනවා. ඒ ලැබිච්ච ආහාරය අරගෙන මම ඉන්න වෙලාවේ එතනින් පින්නපාතේ වැඩම කරන අනුරුද්ධ මහරහතන් වහන්සේ. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පින්නපාතේ වඩිනවා දැක්කහම මට උන්වහන්සේගේ මේ මහා සංඝ ගුණ මට අවබෝධ වෙලා මේ සංඝ රත්නය වෙනුවෙන් මහා සංඝ රත්නය වෙනුවෙන් එදා මම අනුරුද්ධ මහරහතන් වහන්සේ මට හිඟමනේ ගිහිලා ලැබිච්ච ආහාරය පූජා කළා. ඒ පිනෙන් මම මේ මහේසාග දිව්‍ය සම්පත්තියක් ලැබුවේ කියලා සඳහන් කළා. බලන්න දෙන්නේ කරපු දානමය කුසලයක චේතනාවත් එක්කලා ඒකේ ආනිසංස පක්ෂයත් එක්ක දෙදෙනාට ලැබූ විපාක. ඒකේ විපාක කියන්නේ ආනිසංස පක්ෂය. එතකොට මෙතන සඳහන් කරන්නේ අපි කොතනකවත් මේ දුගී මගේ යාචික නැති බැරෙට දෙන්න එපා කියන කාරණාවක් එහෙම කියන එක නෙමෙයි මේ කියන්නේ ආනිසංස පක්ෂය පිළිබඳවයි මෙතන පැහැදිලි කරන්නේ. ඒතර අංකුර රජ්ජුරුව එදා දන් දුන්නේ දුගී මගේ යාචකින්ට. ඒක ආනිසංසදායකයි. ඒක අපි කොතනකවත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොහෙවත් අපි දේශනා කළ නැහැ බුදුරජාන් වහන්සේ මේ කාටවත් එහෙම දෙන්න එපා කියලා මේ ආනිසංස පිළිබඳව තමයි පැහැදිලි කිරීමක් මේ කරන්නේ. නැති බැරි ඇයට දුගී මගේ යාචකින් අපි ආහාර පාන ඒ වස්ත්‍ර ආදී දෙන්න ඕනේ. මේක ආනිසංස පිළිබඳව පැහැදිලි කරන්නේ අර මහා සංඝරත්නය උසා දෙන තරම් ආනිසංසයක් නොවන නිසා අල්පේසාක දිවි සම්පත්තියක් ලැබුවා. නමුත් අංකුර රජුරු එහෙම ආනිසංස ලබනකොට ඉන්දක දුගියා ඉන්දක දිවි රාජයා වෙලා මහේසාග දිවි සම්පත්තියක් ලැබුවේ මහා සංඝරත්නය වෙනුවෙන් දුන් දානි ආනිසංස. ටිකයි දුන්නේ. දුන්න ප්‍රමාණය අනුව නෙමෙයි ආනිසංස ලැබෙන්නේ. දැන් දුන්න ප්‍රමාණය අනුව ගත්තොත් එහෙම අංකුර දිවි රාජයා තමයි මහේසාක්‍ය වෙන්නේ. නමුත් චේතනාවත් එක්කලා දුන්න ප්‍රතිග්‍රාහකයාත් එක්කලා තමයි ඒ ආනිසංස පක්ෂයේ ප්‍රබල වුණේ. එහෙනම් මහේසාගේ දිව සම්පත්තිය ලැබේ මහා සංඝරත්නය දන් දීම. එතන මේ කාරණා අට සම්පූර්ණයි එතන. මේ කාරණා අටකින් යුක්තව මේ සීල සම්පන්න භාවයේ ඉඳන් ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම දක්වා මේ උතුම් වූ ශ්‍රේෂ්ඨ කාරණා අට මහා සංඝරත්නයේ දුර ඉඳන් ළඟ ඉඳන් දන් දෙන සුසු දොහොත් මුදුනේ තවවන්නේ සුසු කාරණා අටක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ අංගුත්තර නිකාය අටක නිපාතයේ ගෝතමී වග්ගයේ මේ ආහුණීය භික්ෂූත්‍රයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒතර මේ පින්නතුන් තේරුම් ගත යුතු අවබෝධ කර දෙයක් තමයි මේ මහා සංඝරත්නය උසා දීමේ ආනිසංස අප්‍රමාණයි. ඒ කුමක් නිසාද? මෙන්න මේ කාරණා ගුණස්කන්ධයෙන් යුතු පිරිසක් වන නිසා. සමාජයේ අපේ සමහර අය අතරින් කියවෙනවා. අනේ හාමුදුරන් වහන්සේලාට නම් ඕන තරම් දානි ලැබෙනවා. ආහාර පාන සිව්පසේ අඩුවක් පාඩුවක් නැතුව ලැබෙනවා. ඒ දුගී මගේ යාචින් නැති බැරේ කොච්චර මේ ලෝකේ ඉන්නවද ඒ ඇත්තන දෙන එක මොන තරම් වටිනවද කියන එක. ඒක කාරණා පිළිබඳ ගත්තොත් මේ කුසලානිසංශ පිළිබඳ මන අවබෝධයක් නැතිව කියනා වූ ප්‍රකාශයක්. අපි දුගී මගේ යාචකින් නැති බැරිද උදව්පකාර කරන්න ඕනේ. ඒ සත්වය ඒ විදිහට සසරේ උපදින්නෙත් යම් යම් පෙර සංසාරේ කරපු කර්ම ශක්තිය නිසා. නමුත් මේ පුද්ගලිකව අරමුණු කරන්නේ නැතුව භික්ෂුන් වහන්සේලා අඩුපාඩුකම් බලන්නේ නැතුව මේ ආශ්චාර්ය පුද්ගල මහා සංඝරත්නය මේ සංඝරත්නයේ ಗುಣ මෙන්න මේකයි මේ මහා සංඝරත්නයේ ගුණස්කන්ධය වෙනුවෙනුයි මම මේ දාණය පූජා කරන්නේ කියන පූජා කළොත් අර අප්‍රමාණ ආනිසංස පක්ෂේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි සඳහන් කරන්නේ රතන සූත්‍රයේ සඳහන් කරනවා තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ දක්ෂිනාවට සුදුසු. දැන් මේක කියන්නේ ඒ දක්ෂිනාට සුදුසු කියන එකයි. දක්ෂිනාට සුදුසු මහා සංඝරත්නයේ තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ශාවක සංඝරත්නයට යමක් පූජා කරන්නේද ඒතේ සුදින්නානි මහප්පලානි ඒදීම මහත්ඵලයි මහනිසංසයි කියලා සඳහන් කරනවා. එහෙනම් මේ මහා සංඝරත්නයේ ගුණය සිහිපත් කරගෙන ඔබ ඇඟිලි ඇඟිලි බැඳගමින් අංජලී කරණීයෙන් වන්දනා කිරීම සුදුසුයි, දන් දීම සුදුසුයි, සිව්පස දාණය ලබා දීම සුදුසුයි. ඒ තුලින් ඔබ බොහෝ කුසල් රැස් කරගන්නවා. ඒ කුසලස්කන්ධය ඔබට මේ සසර දුකින් එතර වෙන්න නිර්වාණ අවබෝධය ලබා ගන්න මහා ශක්තියක් ලැබෙනවා. සංඝ රත්නය දන් දුන්නාම ඒකේ ආනිසංස පැහැදිලි කරනවා. කප්පානි සත සහස්සානී සංගේ දින්න නනස්සති කියලා. කල්ප 10000 ගණනක් ගියත් මහා සංඝ රත්න සදුන් දානි ආනිසංස හිම නොනැසී පවතිනවා කියන කාරණාව බුදුහාමුදුර පැහැදිලි කළේ මේ මහා සංඝරත්නයේ තියෙනා මේ ಗುಣ කාරණාටත් එක්ක කියන කාරණාවයි මේ මොහොතේ පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අද මේ ධර්ම දේශනාව බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරපු සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ අටක නිපාතේ ගෝතමී වග්ගයේ ආහුණේ සූත්‍රයෙන් තමයි අද මේ මාතෘකාව ලබා දීලා තියෙන්නේ. ඒ සූත්‍රයෙන් තමයි මේ ධර්ම දේශනාව කළේ. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබට මහා සංඝරත්නය කියන්නේ මොන පිරිසක්ද කුමන ආකාරයේ ගුණස්කන්ධය උදු පිරිසක්ද කියලා අවබෝධ වෙන්න ඇති. ඒ අවබෝධය තුළින් ඔබ හැමදෙනා මහා සංඝරත්නය වෙනුවෙන් කරන උපස්ථාන තුලින් ඔබ හැමදෙනාට පින් සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කුසල බලය ධර්ම ශ්‍රවණානිසංස කුසල බලය ඔබ හැමදෙනාටම සංසාර දුකින් අත මිදී ලැබුණු තුන් වූ නිර්වාණ සම්පත්තියේ පිණසම හේතු වේවා කියන ප්‍රාර්ථනා පින්නෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං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 සංගුත්තර නිකායේ ආහුනේය භික්ඛු සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කොළන් කන්ද ගල්ලෙඩ් ආරණ්‍ය සේනාසන අධිකාරී පූජනීය දිද්දෙනියේ විමල සංඝ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගරුතර ධර්මදේශකයන්න් වහන්සේට ධර්මාභෝධය පිණිස මෙම ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සහ චිරජීවනයේ උන්වහන්සේට ලැබේවා. සියලු දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබට පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට අමතන්න අපගේ ආගමික අංශයට. දුරකථන අංකය 0112 69 71 40. සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.